ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනා කරමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කයට සිත යොමා පරයන්කේ හිඳගත් විට ඊතා ඉක්මනින් සිතට ආනාපානය ප්‍රකට වේ. ආනාපානයේ විවිධ සටහන් හා ආකාර නිරීක්ෂණය කරමි. දිග හුස්ම කෙටිවන ආකාරයද දකිමි. ආනාපානයේ සිම්වන ආකාරයද දකිමි. වරින් වර ආනාපානයේ නැත්තටම නැති වී යන ආකාරයද අත්දකිමි. ආනාපානෙහි 11 ආකාරයේද දකිමි. එහි ඇති දුරහා ළඟ මිහිරි සහ මිහිරි ගොරසු සහ සියුම් ඇතුළත හා පිටත යන ආකාරයෙන්ුත් අතීත වර්තමාන හා අනාගත යන ආකාරයත් නිරීක්ෂණය කර ඇත්තෙමි. මම මගේ අත්දැකීම අනුව ආනාපානය සියුම් වන විට සමහර පරියන්කවලදී මගේ වසා සිටින ඇස්වලට ප්‍රභාමත් ආලෝකයක් මතුවී එය ක්‍රමයෙන් රතු පාටට හැරී මගේ ළඟට ලං වී ආලෝකය තුලට මා උරාගත්තාක් මෙන් දැනේ. ඉන්පසු සිත තැන්පත් වී සමාධිගත වේ. සමහර විට එම ශාන්ත වූ ස්වභාවය තුල දිගු වේලාවක් සිටීමට හැකියි. එයින් මිදුණු පසුව ගැඹුරු නිශ්චල බව දුරු වී ශරීරයේ පවතින උණුසුම සීතල දැඩි බව සැහැල්ලු බව කම්පන චංචල බව බර බව ආදී ධාතු ගුණ ප්‍රකට වෙයි. ඒවා සියල්ලම ඒ විසින්ම මතුවී ඒ විසින්ම නැති වී යන බව වෙනස් කරන විපරිණාම බවද දකිමි. සමහර අවස්ථාවලදී ආනාපානය ගෙවි ගොස් නැත්තටම නැති වී යයි. ඒ හිස් වූ ස්වභාවය දෙස බලා හිඳිද්දී නිරීක්ෂණය හිඳීමේ නිරීක්ෂණය කරන විට ක්‍රමෙන් ශාන්තවන සිත ඉන් අවදි වන්නේ කොතැනක සිටියාද යන්න තේරුම් ගත නොහැකි තිගැස්තුන අවදි බවකිනි. මට නිින්ද නොගිය බවද හොඳින් දනිමි. සමහර විට මේ නොදන්නා ස්වභාවය විස්තර කළ නොහැකි අත්දැකීමක් අත්දැකීමට බැස ගැනීමට පෙර මිහිදුම් සහිත කැලයක් මැදින් ගමන් කරන බවක් හෝ පියාඹා යන බවක්ද දැනේ. එය ක්‍රමෙන් ගැඹුරු නිශ්චල බවකට යොමු වෙයි. මගේ ගැටලුව පළවෙනි එක එක් එක් පරියන්කවලදී මගේ මෙහෙයවීමකින් තොරව චේතනාවකින් තොරව මෙසේ විනස් වෙනස් ආකාරයට මගේ සිත සමාධියට යාමට හේතු කරුණක් තිබේද? දෙවෙනි ප්‍රශ්නය සමත පූර්වාංගම විපස්සනාව සහ ශුෂ්ක විදර්ශනාව පැහැදිලි කර දෙන්න. තුන මෙසේ මේ ක්‍රම දෙකම එකායකට අත්විදිය හැකිද? දිරුවන් සරණයි. මේකෙදී අර පළවෙනි ප්‍රශ්නේ දිහා බලනකොට හිතා ගන්න පුළුවන් මේ රචනය ලියන්න හේතු වෙච්ච මුල් අදහස මොකද මේ සමාධිය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් ඉන්නේ මේ සමාධිය විවිධ ක්‍රම වලට එන්නේ ඇයි කියලා අහනවා සමාධි කියන එකත් අනිත්‍යයි විවිධ ක්‍රමවලට එනවා විවිධ ආකාරවලට එනවා. ඒ ආකාර ඒ කියන්නේ ආනාපාන විවිධ ආකාර විස්තර මෙච්චර ලස්සනට විස්තර කරන එකනට ආනාපාන කියන රූප ධර්මයේ 11 ආකාරය තියෙනවා වගේම මේ සමාධියත් 11 ආකාරෙම තියෙනවා. එතින් දැන් තුනක් දැකලා ඒකට අභියෝග කරනවා. හතර දැක්කොත් තව අභියෝග වැඩි. පහක් දැක්කොත් තව අභියෝග වැඩි. ඒ මොකද මේ සමාධිය හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව නිත්‍ය සුඛ සුබ ආත්මීය වශයෙන් ගත්තට පස්සේ ඒක විවිධ තැනකින් එන්න පුළුවන් කියන එක යෝගාවචර කරන උපහාසයක් වාගේ පණ්ඩනයක් විහිළුවක් වෙන්න තියෙනවා මේ සමාධිය ගැන තියෙන කෑදරකම මිසක් හදාරන ගතිය නෙවෙයි හදාරනවා නම් තමාදිය චෛතසිකයක් අනිත්‍යයි ඒ විවිධ හැඩ තියෙනවා විවිධ ආකාර තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් මම දැනට දැකලා තියෙනවා ආනාපානයේ සියුම් බවට යනකොට එන සමාධිය. කවදාද හිතා ගන්න පුළුවන් වෙයිද මේ ඉලියන එක්කනට හෝ භාවනා කරන අනික් කෙනෙකුට මේ තියෙන සමාධියම ආනාපාන ගොරෝසු වෙලාවෙත් තියෙනවා. එදාට තේරෙයි ආධුනිකයට දකින්න ලේසි සියුම් තැන තමයි. නමුත් මේ සියුම් භාවය මේ සමාධිය ගොරෝසු ආනාපානෙත් තියෙනවා. මොකද සමාධිය කියලා කියන්නේ හැම හිතකම තියෙන චෛතසිකයක්. ගුරුසු වෙලාදී ආනපනේ ගුරුසුකම නිසා සමාධිය යට වෙලා. මේක ආනපනේ සිංගිනුනේ මේ සමාධිය ප්‍රකටපව වැඩි. ඊට පස්සේ එදිනදා ජීවිතේ අපි සමාධිය වශී කරගන්නවා කියලා කියන්නේ ඔය ආනාපාන ගොරෝසු වෙනලා සමාධිය නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ආනාපානයේ කඩප්පුලිකම නිසා. එයාට අවධානය යනවා. ඉතින් යෝගාවචර දන්නවනම් ගොරෝසු ආනාපානෙන් ගැඹුර බලන්න එයාට සමාධිය තියෙනවා. ආනපන එපා වෙච්ච වෙලාවේ ඕන වෙච්ච වෙලාවේ දෙකේම සමාධිය තියෙනවා. අපි කිව්වොත් මම මේ කාටුන් චිත්‍ර වලට කැමති. මම දිය සායන් චිත්‍ර වලට කැමති. මම තෙල් සායන් චිත්‍ර වලට කැමති කියලා. ඒ යෝගාවචරය කියනවා නම් ඒ යෝගාවචරය කිව්වොත් ඔයාට කැන්වස් එක දකින්න පුළුවන් වෙන්නේ වැඩිම කාටුන් චිත්‍රෙද? දිය සායන් චිත්‍රෙද? තෙල් සායන් චිත්‍රෙද කියලා කියාවි කාටුන් චිත්‍රේ කැන්වස් එක ප්‍රකටයි. ඉදි කැලි දෙක තුනක් විතර තියෙන ඉතුරු කැන්වස් එකනේ පේන්නේ. නමුත් තෙල් දායන් චිත්‍රය කැන්වස් එකක් නැද්ද? දිය දායන් චිත්‍රය කැන්වස් එකක් නැද්ද? අර තෙල් දායන් චිත්‍රය දිය දායන් චිත්‍රය හිත දෙන්න නිසා කැන්වස් එක පේන්නේ නැහැ. මනුස්සයා උපත්තියම ලබන දෙයක් තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒක දකින්නකොට අරගේ වටා පෙන්වන්න පුළුවන් ගතිය ආනපනේ සියුම් තන නිසා භාවනාව මෙතෙන්ද ගිහිල්ලා කියන හරිය වුණා. ඔయిత පොඩ්ඩකට ඉස්සලා තිබුණ නැද්ද බලපන් ඕක. ඔయిత පොඩ්ඩකට ඉස්සලා තිබුණ නැද්ද බලපන්. අනිත් දවසේ බලනකොට ඒ කැළඹිච්ච හිතෙත් සමාධිය තියෙනවා. මෙහෙම කියත හැකි. ඒ සමාධිය සහ tempat ආනපනේ සහ සමාධියත් එක්ක tempat ආනපනේ සමාධියත් එක්ක ගොරෝසු ඥානපාණය කියන දෙකේ කවදාකවත් නාම ධර්ම වල ගැටුමක් නෑ අපේ මතවල විතරයි මේ දෙක ගැටෙන්න ඕන. ඒ දෙන්න එකට ඉන්නවා. කවදාක ප්‍රශ්න නෑ ඒගොල්ලන්. ඉතින් කවදද අපි මේ මතේ පැත්තක තියලා මේ ඕනම කම්බිනේෂන් එකක් එන්න පුළුවන්. ඒ ඕනම කම්බිනේෂන් එකකට එන්න ඉඩ දෙන එක තමයි අනිත්‍යතාවය පිළිගන්නවා කියන්නේ. එහෙම බෑ කියපු ගමන් දුකයි. ඇයි අර එහෙම ආවේ? ඇයි මෙහෙම ආවේ? මොකද අපිට අපි අපිට පාලනය කරන්න පුළුවන්. අපි සරුවචන සරුවචනයි වගේ කතා කරාට මේ ඕනම දෙකක් කනෙක් වෙන්න පුළුවන්. ඒ දේ ඒගොල්ල අතර කිසිම කවදාකවත් ගැටුමක් නැහැ. ඒ නිසා ඒ තුලින් ගැටුම හදාගන්න මිනිහට තමයි පුත්‍ජජනය කියන්නේ. ඒ තුන දැකලා ගැටුම හදාගන්න නැති මිනිහට ආර්යනාංශ කියනවා. දැන් හොඳට බලන්න සියුම් වෙච්ච වෙලාවේ තියෙන මේ ආනාපානිය ආපු වෙලාවක ඇයි මේ සමාධිය ගුරුසේකමුත් එන්නේ? ඇයි මේ සමාධිය ප්‍රියේක නෙවෙයි අප්‍රියේකමුත් එන්නේ? ඇයි මේ සමාධිය ළඟයේක නෙවෙයි දුරේකමුත් එන්නේ? ඇයි මේ සමාධිය අතීත අනාගතෙමුත් එන්නේ කියලා අහන එක මේ ඒ කියන්නේ යාර 11 ආකාරයේ සමාධිය බලන්න කැමති නැහැ. ඒ ප්‍රශ්නට උත්තර දුන්නාට පස්සේ ඊට පල්ලෙහා තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. දුක්ඛ සමාධියෙන් ගියත් සමත සමාධියෙන් ගියත් සමාධි චෛතසිකයේ උප්පත්ති වාසනාවක් බර්ත් රයිට් එක. යා කොටු කරන්නේ නැතුව බලන්න බැරි නිසා කොටු කරලා වෙන්නුවට හැම වෙලාවෙම තියෙනවා කියලා හිතන්න. එතකොට අපිට තියෙන්නේ මොන කරදරේ ආව සමාධිය දිහා මූණ බලනවා මිසක් කරදරේ මූණ බලන්න එපා. කරදරේ මූණ බලව ගමන් සමාධියට මූණට ගොම පාරක් වදිනවා. මන්දරේ මම මේ කියන විදිහ අල්ලන්න පුළුවන් දෙයක්. කොච්චර කරදර තිබුණත් සමාධිය වේදිකාවේ කොනක ඉන්නවා. ඒ ජීවිතේ මේ කරදරය ගැන විතර කතා කරනවා කියලා කියන්නේ සමාධියේ මූණට කියලා ගහන වැඩක්. සමාධියට ගිනි වතුරක් කරන වැඩක්. ගොම පාරක් ගහන වැඩක්. එපායි අපරාධය කරන්න පව් අපා. සමාධිය හොඳ එකනේ. ඕනේ කරදරයකට කියන්න පුළුවන් සමාධිය කඩන්න කියලා. පොඩ්ඩකට ගන්න වගේ වේනවා මොකක්වත් දෙන්නේ අන්න ඒක දන්න කෙනා මේ ලෝකේ is riding the wave කියලා කියනවා. එයා රැළ පදින හැටි දන්නවා. රැළට යට වෙන්නේ නැහැ. gliding uh, surfing riding the wave අනිත් එකනගේ වැඩිම මොහොත රළු වෙච්චාම හොඳට uh, මේ සර්ෆින් දන්නේ කරාට රළු මොහොත හොඳයි ඒකට ඇක්‍රොබැට් දාලා ගහතගෙන නිකාම නිකන් තියෙන වේද මොන සර්ෆින්ද ඒකේ සර්ෆ් කරන්න බෑ ඉතින් ඒ නිසා මේ සමාධියට කියන එකට මේ අර tempattiච්ච සමාධියකට අනුමෝදන් වීම කුසල සමාපත්තිය කියලා නේ කියන්නේ. අපි දවස පුරාම අකුසල සමාපත්තියට යන්නේ. වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල්, අල්ලපු ගෙදර වැරදිච්ච ඒවායි, හෙට වෙන්න වැරදිච්ච දේවල් තීරම වෙනකන පත්තරවල ලියනවා, අයියෙන් ඇම්ප්ලිෆයි කරලා අහනවා. ඒ හැම එකෙම සමාධිය තියෙනවා දන්නවනම් ඕවමනවානේ. සමාධිය සත්‍ය ගියාම ඒක කුසල ධර්මපත්තිය. අපි කතා කළොත් <laughs> බොරුව. කතා කළ සම්පපලාව. කතා කළත් පරස වචන කේලම් වචන. මේ ඔක්කොම ජීවිතේ කතා නොකර ඉන්න පුළුවන්කම දීද්දි මේ කරන්නේ. ඒගොල්ලෝ උගුරු බෙහෙතුත් ගන්නවා කතා කරලා වැඩිලා ටික හිතපන්කෝ. ඒ නිසා මේ විවිධාකාරයෙන් සමාධිය උකුළු මුකුළු කරද්දී මූණ පෙන්නකොට ඒකේ අනිත්‍යතාවයට නිඳා කරන්න එපා. මේ සියලුම දේ අනිත්‍යයි. ඒ නිසා සමාධියට විවිධ ආකාර තියෙන්න පුළුවන්. ඒක සුස්ක සමාධියකින් එන්න පුළුවන්. මේ විදර්ශනා සමත සමාධියකින් කොයි එකෙන් ආවත් මැට්ටෙන් හරි කමන්නේ අපට බලලා මියවලනෝ නම් එච්චර ඕනේ කරන්නේ. නමුත් මෙච්චර ධර්මයේ ලස්සන පෙන්වන්න හදන අපේ දැනුම මේක රවුම් කරලා රවුම් වලට දාගෙන කොටු කරන්න හදන ගතිය ගොඩක්ම තියෙන බෞද්ධය තුළ විතරයි. අන්‍යාගම කෙනෙකුට අහුනට කවදාකවත් මේ වගේ සත්‍යව මේෂ කරන්න යන්නේ සත්‍යයට නිඳ කරන්න යන්නේ සත්‍ය මනින්න හදන්නේ යනවා හරි. යන්න පුළුවන් මේ සමාධිය ඕන කලබලයක් තියදී කරන්න පුළුවන් මම අවබෝධ වුණත් මට කරන්න පුළුවන් කියලා ඒක වාසියට ගන්නවා බෞද්ධයා හිතන්නේ නෑ සමාධිය අපට විතරයි ඒකෙදි මේ නත්තල් කාලේට විතරයි නැත්නම් අවුරුදු කාලේට විතරයි සමාධිය තියෙන අනික කාට නෑ කියලා හිතනවා නෑ එහෙම ගන්න කරුණාකර සමාධිය පිළිබඳ අද යුක්ත අදහසින් යන්න